හොඳයි පින්වත් එහෙනම් අද දවසේ අපි ධර්ම දේශනාව අවසන් වුණා. දැන් කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මට මේ කාරණා දෙකක් ගැන දැනගන්න ඕන. මේ දැන් ස්වාමීන් වහන්සේ අපි කියවනකොට මේ සූත්‍රය ඒ වගේම කියවලා බලනකොට ත්‍රිපිටකේ මට හැඟීමක් ඇති වුණා මේ කතා කරන්නේ ආර්ය භූමියට පත්වෙච්ච යෝගාවචක පිළිබඳව කියලා. ඒ කියන්නේ කාරණා දෙකක් නිසා එකක් මේකේ සඳහන් වෙනවා ආර්ය ශාස්ත්‍ර කෙනෙක් කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ සඳහන් කරා නොසැලෙන ශ්‍රද්ධාව කියලා. ඒ වගේම හිරියොත්ප්ප මම මට මතක හැටියට හිරියොත්ප්ප භාවිතා කරමින් සෝවාන් විච්ච ශ්‍රාවකයා මූලික වශයෙන් ඉස්පස්සේ කටයුතු කරනවා කියලා කොහෙදෝ කියලා තියෙනවා වගේ මතකයි. ඒ ගැන ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීම දැනගන්න කැමතියි. ඔව් uh, <clears throat> ඒකේ යම්කිසි uh, එහෙමත් හිතන්න පුළුවන් මේ මනතුංග මහත්තයා. Uh, හැබැයි ඉතින් අපි එහෙම කියලා මේක ආර්යයන් වහන්සේට විතරක් සීමා කළා අනිත් අය නොකර සිටීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ශ්‍රද්ධාව කියන එක අවශ්‍ය වෙනවා. ඊළඟට කාටත් බයලජ්ජාව කියන එක අවශ්‍ය වෙනවා. ඊළඟට සුතමේ ඥානය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ වීරය යොදන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සිහිය දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ නුවණ දියුණු කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ කතා කරලා තියෙන මූලික කාරණා හතත් අපි මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. ඉතින් ඒවැය උත්කෘෂ්ඨ මට්ටමක් ප්‍රබල මට්ටමක් කාලයක් යද්දී තහවුරු වෙවි. හිතන්න අපි ශ්‍රද්ධාවෙන් පටන් ගත්තා. ඒතර මුලදී ශ්‍රද්ධාව ටිකක් වැනෙන ශ්‍රද්ධාවක්. තාම ඉතින් හරියට තහවුරු වෙච්ච ශ්‍රද්ධාවක් නෙමෙයි. හැබැයි දියුණු කළ යුතු ශ්‍රද්ධාවක්. දිගින් දිගට තව තව පැවැත්විය යුතු ශ්‍රද්ධාව ප්‍රබල වෙලා පැමිණෙන ශ්‍රද්ධාවක්. ඉතින් ඒකේ උත්කෘෂ්ඨ මට්ටම තමයි කාතකින් පෙන්වන්නේ නොසෙල් වෙන ශ්‍රද්ධාවක්. ඊට පස්සේ ඉතින් අපි ගත්තොත් ඊළඟ අවස්ථාව හිරියොතප් කියන එක. ඉතින් ඒකෙත් අර මනතුංග මහත්තයා කියපේ ඇත්ත. ඒ මුල් කාලේ ඉතින් අපි හිතමු අපි අකුසල් කරනවා, විවිධාකාර අකටයුතුකම් කරනවා, සීලාචාරකම අඩුයි. ඒතර කියන්නේ හිරියොතප් අඩුයි. හැබැයි ඉතින් යම්සි කෙනෙක් සත්පුරුෂ භූමියට අවතීර්ණ වෙන්න එහෙමත් නැත්නම් අපි හිතමු බණක් අහලා, පොතක් බලලා, ඒ දහම ඇහිලා ඉතින් ආයතන කටයුතු කරනවා නම් ඒ කියන්නේ කාතකින් අපිට හිතා ගන්න පුළුවන් දැන් අර බැලැජ්ජා දෙක දියුණු වෙනවා. ඒ වගේමයි එයා දැන් ඒ ඒ පැත්තට හැරෙනවා. එතකොට බයලජ්ජා දෙක දියුණු වීමේ ඒකෙන් ලොකු පරාසයක් හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට මේ හත සම්පූර්ණයෙන්ම ආරයන් වහන්සේට පමණක් තියෙන දෙයක් කියලා කියන්න බෑ. යම් යම් ප්‍රමාණ වලින් පුතඥන තනත්තා අතරක් තියෙනවා. කල්යාණ පුතඥයා තුළ විශේෂයෙන්ම අපිට දැනගන්න පුළුවන්. ඒතකොට මේ හත ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒකේ ඒකේ හොඳට තහවුරු වෙච්ච මට්ටමක් නම් ආයේ නොපිරිහෙන්න තහවුරු වෙච්ච මට්ටමක්. එතකොට අපිට ආර්ය භූමියේදී තියනවා කියලා හිතා ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ මට අවශ්‍ය වීතින් මේ සාකච්ඡාව ගෙනියන්න. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි මෙතන සාකච්ඡාවට සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් ගෘහස්ත ඒ කියන්නේ අපි මහාන වෙලා නැති කට්ටිය හැටියට ගෘහස්ත ජීවිත ගත කරන හැටියට දැන් මූලික දෙයක් වෙනවා පවුල කියන සංස්ථාව. දරුවෝ බිරිඳවෝ සැමියා දෙමාපියන් ඒ ඒ ඒ ඒකකයක් වගේ පවතිනවා. එතකොට ස්වාමින්වහන්සේ සාමත්ම වටිනා දේවල් වගේ කඩන දේශනාවේදී සඳහන් කරා අර reference point එකට ඒ කියන්නේ විපස්සනාවේ ඇති වෙන සමාධි ඒකට සමත සමාධි පෙන්눔 කරලා ඊටාම හොඳ වටිනා විවරණයක් අපි ඉදිරිපත් කරා. ඒක ඊටාමත්ම අගය කරනවා ස්වාමීන් වහන්සේ මේක අති ගෘහස්තේ විදිහට ප්‍රායෝගික ජීවිතයට ඇතුළත් කරගත්තොත් තියෙන අත්දැකීම් එක හැඟෙන අවස්ථාවන්දියක් ඒ වගේම ප්‍රායෝගිකව සිද්ධ වෙච්ච අවස්ථාවන්දියක් විස්තර කරන්න අවශ්‍යයි ඒ වගේම කරුණු දැනගන්නයි මේක සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී ගත කරනකොට දැන් අපේ තියෙනවානේ likes and dislikes ඒ කියන්නේ අපි ඒක රස්සාවට එහෙමත් නැත්නම් අපි හිතමු දැන් ටීවී එකට යන මොකක් හරි චිත්‍රපටියක් බලන්න. ඒ වගේ කැමති දේවල් තියෙනවා. නමුත් gedara සුද්ධ කරන්න. එහෙමත් නැත්නම් ඒ වගේ වෙනත් කාරණා සඳහා එච්චර කැමැත්තක් නැති වෙන්න එතකොට මේ භාවනා මාර්ගයේ දියුණු වෙනකොට ඇති වෙන දෙයක් තමයි මේවා කෙරෙහි ටික ටික සමතාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් කිව්වොත් මගේ අත්දැකීම කියන්නේ දැන් අපි හිතමු බිරිඳ හරි ස්වාමි පුරුෂයා හරි අපි කැමැතිම දෙයක් ගැන යොමු වෙලා ඉන්නකොට ඇවිල්ලා කතා කරනකොට මුලදී ඒ ගැන ඉතාමත්ම කුඩා ගැටීමක් ඇති වෙනවා නම් පස්සේ ස්වාමීන් වහන්සේ අද පැහැදිලි කරපු දේ අපි තුල දියුණු වෙනකොට ඒක මේ ඇති වෙන අවස්ථාවට හිතපත් වෙනවා නිකම්ම බොහොම සැහැල්ලු තත්ත්වයකින්. ඒ කියන්නේ අර ඉස්සෙල්ල තත්ත්වයෙන් හිත අරගෙන අනිත් තත්ත්වයට තියන්න පුළුවන් ඇලීමක් ගැටීමක් නැතුව ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. ඒ වගේම තවත් දෙයක් දෙන්න පුළුවන් තවත් ටිකක් දුරට යනකොට දැන් ඕකේ මුල් කාලේදී ලොකු සතුටක් ඇති වෙනවා. පස්සේ විශේෂ සතුටක් ඇති වෙන්නේ නැහැ. සමතාවයක් ඇති වෙනවා. හැබැයි හිත තැම්පත්. ඊළඟට තවත් දෙයක් වෙනවා හොඳ දේ කෙරෙහි වුණා ඊට පස්සේ වෙනත් දෙයකට අපි හොඳම දෙයක් උදාහරණයක් ගත්තොත් බණ දේශනාවක් හරි ධර්ම සාකච්ඡාවකට හරි ඇහුම්කන් දෙමින් අපි උදෑසන ඇවිදිනවා එතකොට යම් කිසි කෙනෙක් යම් දාගෙන යන බ්ලූටූත් එක නම් එයාට පේන්නේ එයා ඇවිල්ලා අපිට කතා කරන එයාගේ අවශ්‍යතාවයක් නිසා. එතකොට මේ ඒක නවත්තලා සම්පූර්ණයෙන්ම අරයක් කෙරෙහි අවධානය යොමු කරලා එයාට අවශ්‍ය උදව්ව හොඳටම කරලා ඊට පස්සෙත් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඒක ගැන කටයුතු කරන තරමට මධ්‍යස්ථ භාවයක් ඒ කියන්නේ ඉනේන අරමුණ හොඳම දේ වෙන්න පුළුවන් පැත්තකින් කියන්නේ ඒ වුණත් ඒකෙන් අදහස් කරන්නේ නරක බාර ගන්නවා කියන එක නෙවෙයි ඒකට යෙදෙන්න පුළුවන්කම ඇති වෙනවා ඉතින් මේ ගැන තව පැහැදිලි කර ගැනීම කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ ඔව් අතරම දැන් මනතුංග මහත්තයා කිව්වා වගේ දැන් දැන් ධහන හතරේ අද අපි විස්තර කරා වගේ එක්තරා අන්දමක විපරිණාමයක් දැක ගන්න පුළුවන්. මුල් අවස්ථාවේ නිකන් ප්‍රීතිය ප්‍රබලව තියෙනවා, විතක්කය හිට මෙහෙට යනවා. එතකොට නිකන් අර හිතේ චංචල ගතිය තාම තියෙනවා. හැබැයි ඉතින් අර ධානාංග පහ ශක්තිමත් වෙලා එන ස්වභාවය යෝගාවචරය දැනගන්න පුළුවන්. ඒ වගේමයි අර මනතුංග මහත්තයා කිව්වා වගේ අර මුලින් මේක අත්දකින යෝගාවචරය තුළ ලොකෝ නිකන් අපිටම ලොකු ප්‍රීතියක්, ලොකු සතුටක් ඉතින් ආ පළවෙනි වතාවට මේක අත්දකින්නේ. ඉතින් එතකොට මේ මේ ප්‍රීති සහගත తত্ত্বය, සතුරුදායක తত্ত্বය, කෝඩුකාර తত্ত্বය ඉතින් හොඳට පේන්න තියෙනවා. නමුත් කාලයක් යනකොට ඒක ඉතින් යාට සාමාන්‍ය දෙයක් බවටපත් වෙලා පරිණත වෙන පරිණත වෙන తত্ত্বයට යන්න යන්න හිතා ගන්න පුළුවන් මේක උපේක්ෂාවකට තමයි හැරෙන්නේ. ඒතට යාගේ උපේක්ෂා සහගත යෝගාවචරය හරි පරිණතයි. එයාට ඉතින් ඕක මේ සම්බන්ධයෙන් කාටවත් කියාපාන්නවත්, ඒ කියන්නේ ලොකුවට ඔද වැඩෙන්නවත් එහෙම දෙයක් නැහැ. ඒක නිකන් සාමාන්‍ය දෙයක් බවටපත් වෙලා. ඒක හිතේම සාමාන්‍ය දෙයක් බවටපත් වෙලා. දැන් ඇත්තටම හිතා ගන්න දැන් මුල් අවස්ථාවේදී ඔය ප්‍රීති සුඛ ඒවත් ඉතින් ඔක්කොම පෙන්눔 කරනවා. නමුත් හතවෙනි එකට වගේ යනකොට ප්‍රීතිය සුඛය ඒවත් ඔක්කොම ඇහැරිලා නිකම්ම නිකන් අපි කියන්නේ ඉතින් ඇල්වතුර වගේ තත්වයකටපත් වෙලා තියෙනවා. එතකොට ඉතින් යෝගාවචරයට අර හිතේ උස් පහත් වීම අඩුයි කියලා කියන්න වෙන්නේ. දැන් හිතේ මුල් අවස්ථාවේ නම් උස් පහත් වීම වැඩි. ඒකේ පරාසය හුඟක් වැඩි. නමුත් තව තව ගැඹුරට ගැඹුරට යන්න යන්න මේ උස් පහත් වීම අඩු වෙලා ඒකේ පරාසයත් අඩු වෙලා නිකන් අර මධ්‍ය රේඛාවට කිට්ටු වගේ යන ගතියක්. අර මනතුංග මහත්තයා කිව්වා වගේ රෙෆරන්ස් ලයින් එකේම වගේ ඉන්න තත්ත්වයක්. ඒ ලයින් එකට ආසන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒතර ඒක ඒ යෝගාවචරය තුළ යම් පරිණත බවක් පෙන්වන්න කරනවා. එයාට ආයෙත් ඉතින් දුක සතුට ගැන ලොකු බරපතල මට්ටමේ වෙනසක් නැහැ. ඉතියාට ඒ දෙකම දරාගෙන සැහැල්ලුවෙන් ඉවසීමෙන් යන්න පුළුවන් තත්ත්වයන් නිරූපණය වෙනවා. දැන් එතකොට දැන් ඒක ඇත්තටම දැන් අපි මේ ධ්‍යාන ගැන කතා කළාට මොකද අපේ එදිනදා ජීවිතයේදී මේ දේවල් අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා. මේ වෑයෙන් ලබන ආభాෂය ඇත්තටම එදිනදා ජීවිතයේ කටයුතු වලදී අපි තුලින් නිරූපණය වේවි. ඒක අවස්ථාවක් තමයි දැන් ඔය අරුණ මහත්තයා මතු කළේ අපි අර ඉස්සර නම් ඉතින් ලොකුවට අනිත් දේවල් ප්‍රතික්ෂේප කරගෙන ඒවත් එක්ක ඉන්න බැරි තරමට අපහසුවෙන් අපි ඔන්න ගත කළා. උදේකලාවටම තමයි ඉතින් හිටියේ. පස්සේ පස්සේ ඉතින් අනිත් අයත් එක්කත් ඉන්න පුළුවන්. ලොකුවට හිතේ ගැටුමක් නැහැ. පිරිසක් එක්ක හිටියත් තමා තුල උදේකලාවක් තියෙනවා. හිතේ ඒ පිරිස එක්ක හිටියයි කියලා හිතට එකතු වෙච්ච කහටක් නැහැ. හිතේ පිරිසුකම ආරක්ෂා වෙලා තියෙනවා. තේ කියන්නේ අන්න පිරිසක් එක්කත් ඉන්න පුළුවන් තත්වයක් ඉතින් යෝගාවචරය තුළ ඇතිලා තිනවා. ඉතින් මේවා ඔක්කොම එක එක අවස්ථා. ඒ නිසා අපිට එකපාරටම කියන්න බෑ හැමෝටම පිරිස අතරට යන්න කියලා. කියන්නේ අපි යෝගාවචරයෙන් වශයෙන් මුලදී ටිකක් පරිසම් වෙලා හුදකලා වෙලා එහෙම කාය විවේකයක් ලැබමින් ඒක දිනු කරගන්න තරමට ඇඟට ගුණයි. මොකද නැත්තම් මේක හදන්න හරි අමාරුයි. ඊට පස්සේ හැබැයි පොඩ පොඩ හැදෙන්න හැදෙන්න විපස් විශේෂයෙන් විපස්සනාවක් අපි තුල දිනු වෙන්න දිනු වෙන්න අපි මෙතින් අපේ தত্ত্বය නිර්හංකාරව තේරුම් ගනිමින් යථා ඇත්ත සැටියෙන් තේරුම් ගනිමින් අපි පොඩ්ඩක් දාලත් බලන්න ඕනේ වැඩවලට දැන් කොහොමද මෙයා කටයුතු කරන්නේ මේ වැඩේ කරන්න ගිහිල්ලා තාමත් මෙයා මේක අවුල් කරගන්නවද නැත්නම් මේකෙන් ලොකු බලපෑමක් නැතුව හිතේ ඒ තියෙන සංහිඳියාව රැකගනිමින් මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා ඉතින් තමන්ම පරීක්ෂා කරලා බලන්න ඕනේ දැන් හුඟක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි අර සමාධි පැත්තක් දියුණු වෙනකොට සමහර කෙනෙක් ඒකට ඇලිලා පැය ගණන් ඉතින් ඕකේ ඉන්න පටන් ගන්නවා. එතකොට අනිත් අනිත් දෙයක් එක්ක සම්බන්ධ වෙන්න කැමැත්තක් ඇත්තෙම නැහැ. ඉතින් ඒක ඇත්තටම භයානකයි. මොකද මේ සමාධියට තියෙන ලොල් ලොල් වීම. එහෙමත් නැත්නම් නිකාන්තිය කියලා අපි කියනවා. ඒතර ඒ ලොල් වීම හානි කරයි අන්තිමට බැලුවාම. ඒක ඒ තමයි ඒක උපක්ලේශයක් වශයෙන් පෙන්වන්නේ. නිකාන්තිය කියන උපක්ලේශයක්. අපි මොකක් හෝ දෙයකට ඇලීමක් ධානයක් හෝ මේවා ඒකට ඇඳුණා නම් ඒක උපක්ලේශයක්. අපි බලන්න ඕනේ මේකේ ප්‍රමාණය මොකක්ද කියලා. කොයි වෙලාවෙද මේ ආහාරය ගන්න ඕනේ? නැත්නම් ආහාරයම අපත්‍ය වෙන්න පුළුවන්. ආහාරය නිසාම ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා සමාධියත් ඕන්ට වඩා අපි වඩන්න ගිහිල්ලා සමාධිය ඔඩු දුවලා ඒකෙම ලෙඩ වෙච්ච යෝගාචරණුත් ඉන්නවා. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ වගේ තැන්වලදී. ඒ වගේමයි ස්වාමීන් වහන්සේ ඔය தත්ත්වයක වගේ දියුණු නාට පස්සේ හොඳටම තේරෙනවා. අර එනේන අරමුණු බලන්න පුළුවන් හැකියාව සාමාන්‍ය ජීවිතයේදී ඇති වෙනකොට ඔය ස්වාමීන් වහන්සේ වගේම අනිත් ගුරුවරයන් අපිට මුලදී කියලා දෙන්න ඔය ධානය තුල හිරවීම කියන්නේ එක්තරා දෙයක් අල්ලාගෙන කෘතිමව එක්තරා දෙයක් කෘතිම මානසික තත්ත්වයක් ඇති කර ගැනීම ඒකේ තියෙන දුබලතාවය කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නැහැ. නමුත් ප්‍රායෝගික අපි හොඳටම නාමශීලී ජීවිතයට ඒ තුලින් ඇතුල් වෙන්න බෑ කියන එක තේරෙන්න පටන් ගන්න හොඳටම. ඒතර ඕනනම් අතෙන්ද යන්න පුළුවන් අවශ්‍ය වෙලාවට ඇතැම් අයට. නමුත් ඒක ලොකුම දේ කියලා හැඟෙන්නේ නැහැ. මොකද මේක මේ මාර්ගය යන්නේ මේ පැත්තෙන් කියන එක තේරෙන්න පටන් ගන්නවා හොඳට. පැහැදිලිවම තේරෙනවා. ඔව්. ඒක ඇත්ත. මොකද ඒ කියන්නේ අපි මේ මෙතෙන් දැන් යෝගාවචරයේ විපස්සනා වඩන්න වඩන්න යාට යම් යුගයක් එනවා මෙයාගේ ප්‍රධාන බලාපොරොත්තුව පුළුවන් තරම් දැන් මේ හිතේ කෙලෙස් ටික දුරු කර ගැනීම. නැතුව මේ සමාධියක් පරිහරණය කරමින් ඒකෙන් ආස්වාදයක් ලබමින් සිටීම නෙමෙයි. එයාට දැන් අවශ්‍යයි මේ හිතේ තවත් මොනවද තියෙන කහට, මෙතේ තියෙන ලබ ලපකැලල් මොනවද මේ හිතේ තියෙන? තාමත් හිත ඇසුරු කරන සංඥා මොනවද? හිතේ තාමත් බලපවත්වන අනුසය මොනවද? ආශ්‍රව මොනවද? කියලා සොයා බලමින් ඒ ටික ඉවත් කර ගැනීම තව තව හිත පිරිසුදු කර ගැනීම තමයි යාගේ ප්‍රධාන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක පිරිසුදු කරගන්න ප්‍රමාණවත් තරමට විතරයි යාට සමාධිය අවශ්‍යයි. එහෙම නැතුව අනවශ්‍ය විදිහට සමාධියක් අවශ්‍ය නැහැ එයාට. එයාට එතකොට මේ මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා හිතේ යම්කිසි එකලාසයක් අවශ්‍යයි. හිතේ යම්කිසි විනිවිද පෙනෙන බවක්, පැහැදිලි බවක් එයාට අවශ්‍යයි. අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ ඒ ප්‍රමාණය හැබැයි එයා දැනගෙන කටයුතු කරනවා. එහෙම නැතුව ඉතින් ඕන්ට වඩා සමාධිය තුළ নিমগ্ন වීමක් වෙන්නේ නැති වෙන්න එයා වග බලා ගන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ ශාසන කටයුතු තව දීර්ඝ කාලයක් කරගෙන කරගෙන යන්නට සුවය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පෙරුවන් සරණ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව හයන්ති ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් මට කමටහන් සුද්ධ කර ගැනීමයි තව ගැටලු පිළිපැත්තේ උපහාසයෙන් අහන්න. පරයන්ක භාවනා මේ සක්මන් භාවනාව කරනකොට නැවැත් වෙන ලක්ෂණ වහන්සේ අර ඒ කියන්නේ ඒක නවත්තන්න එපා කරගෙන යන්න කියන හින්දා මම කරනවා. මේ එහෙම කරනකොට දාර දැන් මට මමයි තකුණයි කියලා පටන් ගත්තාම ඒක බොඳ වෙනවා. ඒ දෙකම බොඳ වෙලා ඊට පස්සේ කියන්නේ කිසිම දෙයක් හිතන්නේ නැති කියන්නේ අවදීමක්වත් වෙනවද කියන විස්තර බැඳීමක් නැති අර නිකන් ඒ කියන්නේ ඒ කියන්නේ හැම වෙනවා යනවා සක්මන් කරනවා ඇතුලේ අර බලන්න හැඳිනවද මේවා සිතුවිලිත් එන්නේ නැහැ. එතම මේ කරගෙන යනවා. ඒ අතර සමහර වෙලාවට එකපාරටම අර මුල් එකක් එක්කම ගැන මේ දැනුවත් තේරෙනවා මේ ඇඳුම් වල ස්පර්ශ පිටියටම නෙමෙයි ඒ ස්පර්ශය නිකන් ගෙවිලා යන වගේ තමයි තේරෙන්නේ බොන්ද වෙලා කියන්නේ දෙකම එකතු එකක් වගේ වෙලා තියෙනවා හරි එහෙම පරියන්ක භාවනා කරන්න යන සංවාස මේ සක්මන් භාවනාව එතකොට ඕකෙදී ඕකෙදී මේ ඒ කියන්නේ නිකම්ම සැහැල්ලුවෙන් හිත දිහා බලන් ගියත් ඇති ඉතින් දැන් ওই මට්ටමේ දිනවා. ඒ සාරාංශය කියන්නේ මම ඒ කියන්නේ එහෙම යනවා වැඩි දිනවා කියන එක අර කියන මුකුත්ම නැති සිතුවිලිත් එන්නේ නැහැ. හරි. ඒ කියන්නේ අර ඒ தත්ත්වය තුළ බොහොම සැහැල්ලුවෙන් යන්න. ඒ. ඔව් නිකන් මොකක්වත් ආයාස කරගතියකට ඉඩ දෙන්නේ නැතිව හිතක් සිතුවිල්ලක් ආවත් ඒක බලෙන් එළියට යවන්නෙත් නැතුව එයාටම නිකන් ස්වාභාවිකව නැතිලා යන්න දෙන්න. ඒසාරි අනිත් එක සිතුවේ ඉස්සරට වඩා අර හොඳට බොඳ වෙලා යනවා. හරි. එන එක සිතුවිලි එනකොට වගේ එක බොඳ වෙන්න අරගෙන කියන වගේ එක තේරෙන්න ගන්නවා. හරි. ඒ කියන්නේ එහෙම යන අතරදී සක්ම කරද්දී සිතුවිලි එන අවස්ථාවල කැඩෙන අවස්ථා තියෙනවා. ඒක ඉස්සර තිබුණා. අර ඒකට අකමැත්ත අරව පවත්වා ගන්න ඒ ස්වභාවය. ඒක නැතුව ගිහින් ඉතින් එකක් බොඳ වෙලා තියෙන්නේ. ඒ දෙකම එකක් කළා ඥානෙන්නේ. මොකදින්වත් තමයි එතනත් වෙලා තියෙන්නේ. හරි. පරයන්ක භාවනාව ඒ කියන්නේ ඉඳගත්තා ආනාපානතා මූලික කමටහන් හුස්ම සංසිඳිලා තියෙන්නේ. අර එතකොටත් ඒකෙත් තියෙන අර අර දැනුවත් කියන්නේ දන්නා ඉඳගෙන ඉන්න කියලා මතකයක් තියෙනවා නැත්නම් අර ඇස් දෙක වහගෙන ඉන්නවා වගේ. හරි. එතකොටත් අර සිතුවිලි එන නැතිව තැන් ඉන්නද නැහැ. මුකුත් නැහැ. කිස් මොකක්ද? එතන මේ වචනින් කියන්න බෑ ඉන්නවා. කියන්නේ එහෙම ස්වභාවයක් තියෙනවා. අර වගේම අර මේ සක්මන් භාවනා වගේම සිතුවිලි එළබිල්ල බොඳ වෙන එකටි තියෙනවා වරින් වර. ඒ කැඩෙන එකට තිබුණු අකමැත්ත කැමැත්තත් බොඳ වෙලා තියෙනවා. හරි. අනිත් එක සාන්නහස් දැන් මට තව ගැටලුවක් තියෙනවා අහන්න මේ දැන් වැඩ දැන් මෙහෙම කරගෙන යනකොට දැන් මා කියන්නේ මේ මෙතන ඉන්නකොට නිකන් ටෝච් එකක් එළියක් වගේ වටේම ගැන මේ කියන්නේ සතුරුණු බවක් හැදෙනවනේ. ඒ කියන්නේ ඒකත් එක්ක ඉස්සර වගේ දැන් සතිය තියෙනවද නැද්ද කියන එක දැන් හොයාගන්න බෑ. දැන් මේක නෑ හොයන්න යන්නත් එපා. <laughs> නෑ දැන් මොනවද සෝනසට අමතක වෙන්න ගන්නවා. දැන් අමතක වෙනවත් එක්කම දැන් සමහර කඩේට ගිහිල්ලා බඩුවක් අරගත්තාම මම දැන් කොහොමද සල්ලි දුන්නද කියලා අහුවා මට දැන් මතක සල්ලි අතේ තිබුණා ඊට පස්සේ මම අර රිවර්ස් බෑක් කරලා වගේ අර වීඩියෝ එකක වගේ පහයි බලනවා මොකද මොනවද කියලා මේ මට ඒක බොඳ වෙලා තියෙන දැන් ඒ වගේ දැන් සිද්ධි කීප කීප වෙනවා ඒ වෙනකොට උන දෙයක් තමයි දැන් ඒක කතාවක් උඩට එන්න ගන්නවා මොහොර කිව්ව පුහුණුව කොමහලක පුහුණුව දැන් කොහොමද මතක වෙනවනේ එහෙමනම් තියෙන්න බෑ ඒකට මට තේරුණා දැන් අර මෙච්චර මගේ අර මෙහෙම යනකොට සනසන අපේ තියෙන අර මගේ තියෙන ගති දුර්වල ගතිනේ උඩට එන්නේ. එතකොට මම දැනගත්තා මේ මේ මන් දෙවර මේ ඒකත් එක්කත් මොකක් හරි හදාගන්න හදන එකක් තියෙනවා. එතකොට අනිත් එක මට හොයාගන්න බෑ කියන අර සතිය කියන්නේ හැම වෙලේම තියෙන තියෙනවද නැද්ද කියන එකත් එක්ක දැන් මම සතිය කියලා හිතාගෙන වගේ එකක් හදාගෙන තිබුණා. ඉතින් මේක දැන් මට අමතක වෙද්දී එනවා කො අමතක වුණේ මොකද? ඒකට අර එහෙම වීඩියෝ බෑක් කරලා බලද්දි තේරෙනවා ඒක එතන බොඳල වෙලා තියෙන්නේ කොටස. කොටස එතන නෑ. අනිත් එක අර අරමුණ නොගනින්න හදන ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. හරි. එහෙම සයනස අමතක වෙන ගති එන එක සාමාන්‍යයි. ඔව් සාමාන්‍යයි. මොකද කියන්නේ දැන් ඔතනදී විශේෂයෙන්ම විපස්සනාවේදී මේ කියන්නේ දැන් අපේ හිත නිමිති නොගන්නා තත්වයකටපත් වෙනවානේ. කියන්නේ මම කියන්නේ දිගටම නෙමෙයි <clears throat> යම් කිසි නිකන් සංක්‍රාන්ති අවධියක් තියෙනවා. දැන් එයාට නිමිති නොගෙන ඉන්න තත්යකට තමයි එයා වැඩියෙන් ඇලුම් කරන්නේ. එතකොට එයා ඔක්කොම ටික හලහලා තමයි යන්නේ. ඕන දේත් හලනවා, එපා දේත් හලනවා. එතකොට සමහරට ඕන දේ තමතක වෙලා, එපා දේත් තමතක වෙලා. ඉතින් ඕක සමබර වේවි. හැබැයි ටිකක් එහාට යනකොට මේ ඕන දේ නැවත මතක් කරලා ගන්න පුළුවන් පහසුවෙන් තත්යක් ඇති වේවි. ඕමනා දේ ඕමනාවෙන් මතක් ඒ කියන්නේ මතක තබා ගැනීමේ හැකියාවත් වැඩි වේවි. නමුත් හැබැයි මේ යුගයේදී පොඩ්ඩක් ඔය වගේ තියෙනවා මේ ප්‍රශ්න ටිකක්. මොකද හිත සමහරවිට අපිට ඕමනා දේත් අමතක කරලා දාන තත්යක් තියෙනවා. කොහොමද තිබුණා මගේ තියන ඉස්සර තියන ගතියට අනිත් අය මොනවද කියන්නේ අන්න වගේ හිතන ගතිය තිබුණා දැන් ඒක උඩට මෙහා වෙනවා ඒ කතාව ඒ කතාව උඩට වෙනකොට අරියා මොනවද හිතන්නේ දැන් එතකොට සමහරලාට සමහර ක්‍රියාමාර්ග ගන්න මේ මෙයා මොනවා හිතයිද දැන් ඒක කැඩෙන්න හදනවා ඒක දැන් මට නවත්තගෙන ඉන්න බෑ එතකොට ඒකට ප්‍රතිසරයට කරන නිකන් ඒ කෙනා හිතන එක මට මට විනාශ කරන්න බෑ මම පවත්තගෙන ආපු මේ අර ප්‍රෝග්‍රෑම් කරගත්තු කොටසන්නේ ඒක. මේ කට්ටිය දැන් ඒක කඩන කැටි කැටි යනවා. දැන් එහෙම යනකොට මේ අපිම පුරුදුක එදෙනකොට සනත් එහෙම වෙනවද? වෙනවා. ඔව්. වෙනවා කියන්නේ දැන් දැන් ඕකත් ඇත්තටම බුදුහාඳුරෝ පෙන්වන්නේ අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක කියලා. දැන් අපේ හිතේ විතර්කයක් සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන් අනිත් අය මං ගැන මොනවද හිතනවද දන්නේ නැහැ. කියලා විතර්කයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොට මම මම නිකම් ප්‍රතිරූපයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා අනිත් අයගේ ප්‍රසාදය පිණිස නේද? අනිත් අය මට මම මට කැමති වෙන මගේ මට ප්‍රශංසා කරන මං ගැන ප්‍රසාදයක් පවත්වන එහෙම එහෙම ප්‍රතිරූපයක් මම පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඒතර ඒ ප්‍රතිරූපය මට පවත්ව ගන්න බැරි වෙලා අනිත් අය මං ගැන අප්‍රසාදයක් දැන් පහල කරගෙන තියනවාද? මාව වැරදියට වටහාගෙන තියනවාද? කියලා ඉතින් මම කල්පනා කරලා බලනවා. ඉතින් මේ ඔක්කොම විතර්ක. මේ වෙලා ඔව් එතකොට දැන් ඒ ස්වභාවයේ තිබ්බට දැන් කැඩිලා යනවා. දැන් අනිත් මොනවා හිතුව දැන් මම වැරද්ද. ගානන්න අන්න ඒකයි. දැන් අපි අපි දන්නවා නම් අපි අන්න හරි. ඒක අපි දන්නවා නම් අපි නිවැරදිව කටයුතු කරනවා කියලා. මම මේ මම පුළුවන් තරම් කෙලස් වලට වහල් වෙන්නේ නැතිව කෙලස් වල මේ අපි කියමු වහලෙක් නොවි මම පුළුවන් තරම් පිරිසිදුව කටයුතු කරන්න බලනවා නම් ඒක අවංකව මම කරනවා නම් ඉතින් එච්චරයි ඉතින් ඒක අනිත් අය ඉතින් ඕන විදිහකට තේරුම් ගන්න ඉඩ තියෙනවා ඉතින්. අනිත් සසර ඒ කියන්නේ මේක වෙන යනකොට දෙතරකට හොදන පොඩ පොඩ සමහර තියෙනවා පේනවා මේ වගේ ගැටි පේනවා. ඒ කියන්නේ විතරක දෙනවා කියන්නේ ඒකට ක්‍රියාමාර්ගයක් වෙනවා. ඒ කියන්නේ මේක කියන උඩට එනවා ඒක ඉතින් මම ඒකට මූල දෙන එක. අන්න හරි. ඔව් ඔව් ඒ දන්නේ ඔය විතර්ක ටික එන්න දෙන්න ඕනේ. දැන් ඒකයි මම කියන්නේ. දැන් අපි අර සමාධියක් එහෙම වඩනකොට අනවශ්‍ය විදිහට උගාක් දිගට ඔය විතර්ක ටිකට එන්න විදිහක් නැහැ. මොකද අර සමාධියේ බලෙන් ඒක යටපත් කරනවා. ඒ ළඟටවත් එන්න විදිහක් නැහැ. නමුත් අපි නිකන් සමාධිය කියන එක නිකන් નિરાයාස හිතේ පැහැදිලි බවක් පමණක් විතරක් අපි පවත්වනවා නම්. නිකන් ඒතර තියෙන ස්වාභාවිකව හිත තියෙනවා. හැබැයි උපාදාන වලින් තොරව ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒ ඇති හොඳටම එතකොට ඔය ඔය කියන විතර්ක මතුවේවි. එතකොට අන්න අපිට නුවණින් ඒව හඳුනගෙන අපේ තියෙන අඩුපාඩුකම්, අපේ තියෙන දුර්වලතා, අපේ තාමත් තියෙන ආශ්‍රව අනුසය ධර්මයන් තෝරගන්න හොඳට අවස්ථාවක් සැලසෙනවා. ඒ සංස. අනිත් එක සංස දැන් යර මාත් දැන් මෙහෙම ඉන්නකොට අර මුළු එකත් එක්කමනේ තේරෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැනේ මේ කයක් කියලා එහෙම නෙමෙයි දැනීමක් නේ ඒවා බොඳ වෙලා එහෙම නෙන්නේ. ඒකකොට සතිය කියන එක යන්නේ නේ කද්ද. ඒත් අර පැවැත්ම කියලා කිව්වොත් අර මේ තියෙන ස්වභාවය සතිය කියන්නේ යන්නේ නේ කද්ද. නෑ සතිය කියන එක දැන් මෙහෙමනේ. දැන් අපි මුලදී නම් සතිය පවත්වන්න කියලා අපි ඉස්සරහින් අරමුණක් තෝරගෙන වම දකුණ කියලා ආශ්වාස ප්‍රශ්වාස කියලා එහෙම අපි ඒ තෝරගත්ත අරමුණට බලෙන්ම බලෙන්ම හිත නංවමින් හිටියා. ඉතින් ඕක තමයි අපි සතිය කියලා තෝරගත්තේ මුලදී. මොකද එහෙම නැත්තම් හිත අතීතෙට දුවනවා අනාගතෙට දුවනවා පේන ඇහෙන දේවල් ඔස්සේ දුවනවා. ඉතින් අපි ඒ නිසා මේ ඉස්සරහින් තෝරගත්ත අරමුණකට නංවමින් හිටියා. ඉතින් ඕක ඇවිල්ලා සතියේ බොහොම ප්‍රාථමිකම අවස්ථාව. ඊට පස්සේ හැබැයි දැන් ඔන්න හිත පුරුදු වෙලා අතීතයේ ගිහිල්ලා පැටලෙන්නේ නැතුව අනාගතයේ ගිහිල්ලා පැටලෙන්නේ නැතුව මේ වර්තමාන සරල අරමුණේ යාට ඉන්න පුළුවන්කම ඇති වුණා. ඔන්න සතිය තවත් අවස්ථාවක්. ඊට පස්සේ දැන් හොඳට යාට මතක හිටිනවා. ඒ වගේ தත්වයන් ඔන්න ඒකේ තව තව ආනිසංසත් ලැබෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් අපි මොකද කරන්නේ දැන් ඒක ගැන හොයනවා මේ සතිමත් වෙච්ච අරමුණ ගැන හොඳට විමසා බලනවා ඉතින් එහෙම කරන්න කරන්න අන නුවණක් දැන් ඔකට එකතු වෙනවා සම්පජඤ්ඤය එකතු වෙනවා නුවණ එකතු වෙනවා එහෙම තව ගමනක් යනවා ඊට පස්සේ තව එහාට යන්න යන්න නුවණ විසින් මේ අරමුණ නිකම් බොඳ කරලා දානවා. ඒ නුවණ විසින් අරමුණ බොඳ කරලා දානකොට ඔන්න ටිකක් මතකය සම්බන්ධයෙන් යම් යම් ගැටලු මතුවෙනවා. මොකද දැන් මෙයාට මතක හිටින්නේ නැහැ, නිමිති ගන්නෑ. බොඳ වෙනවා. බොඳ වෙනවා. ඔව් ඒක තමයි. ඒතර නිමිති ගන්න විදිහක් නැහැ. මොකද ප්‍රඥාව විසින් මෙයාව නිකන් දැන් විරාගයකට පැත්තට හරවලා තියෙන්නේ. දැන් එපා කරලා තියෙන්නේ. මෙයාට දැන් මේව වැඩක් නැහැ කියලා පැත්තකට යන්නේ. එතකොට ඔන්න සතියේ තවත් මට්ටමක් තමයි එතකොට හම්බ වෙන්නේ අර කලින් වගේ මතකය දැන් තියෙන්නේ දැන්. දැන් හිතේ හිතේ තියෙන නිකන් ඒ වෙනුවට සැහැල්ලු ගතියක් මොකක්වත් වැඩි කිට්ටු කරගෙන අසුරු කරන ගතියක් නෙමෙයි සැහැල්ලු ගතියක් දැන් තියෙන්නේ. ඔහොම තව එහාට යනකොට හිතන්න දැන් ඔන්න හිත මොකක්වත් අරමුණක් ඇසුරු කරන්නේ මොකක්වත් උපාදාන කරන්නේ නැහැ. ඒතකොට දැන් මෙතන තියෙන්නේ નિરાයාස සතියක්. දැන් නිකන් සතියේ gedet වගේ දැන් හිත අතීත අතීත අරමුණක් ඇසුරු කරන්නේත් නැහැ. අනාගත අනාගතය හා සම්බන්ධ අරමුණක් ඇසුරු කරන්නේත් නැහැ. වර්තමානය හා සම්බන්ධ අරමුණකත් ඇලෙන්න, ගැටෙන්න, ගැලෙන්න එහෙම යන්නේත් නැහැ. ඉතින් ඔන්නෝක සතියේ තවත් මට්ටමක්. ඔව්. ඒ ඒ ඒ සතියේ මට්ටමේදී අපි අර මුලින් කරා වගේ බලෙන් කරන්න කියලා දෙයක් නැහැ. નિરાයසය වෙන එකක් තියෙනවා. අන්න හරිය. එච්චරයි. අවශ්‍ය වෙලාවට පොඩ්ඩක් අර බාල බලන්නත් ඕනයි. එයාටම ගහට පනිනවනක්. ඔව් ඒක හරි. අන්න හරි. ඔය කියන්නේ දැන් අපි අපිට තියෙන නිකන් වාහනේ හප්ප ගන්න තු අරන් යන්න විතරයි. එයා එයා එයාම වැඩේ කරගන්න නම් අපිට අත තියන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් එයා වම් පැත්තට පොඩ්ඩක් බර වෙනවා නම් දකුණු පැත්තට බර වෙනවා නම් ඉතින් අපි චුට්ටක් එයාට මඟ පෙන්වීමක් කරන්න වෙනවා. අන්න ඒක සංස මගේ අර දැන් මගේ අඩුපාඩු උඩට එනකොට මට තේරුණා දැන් මේ ට්‍රැක් එක පයින් දෙයන්නේ කියන එක. හරි. මම එතකොට ඒක ගැන අවධානය යොමු කරගන්න කියලා. හරි. බොහෝ පින් හොඳයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. එරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් මේ සූත්‍රයේ සඳහන් වෙන ස්වාමීන් වහන්සේ මේ නගරෝපම සූත්‍රයේ සඳහන් වෙන ආහාර වර්ග දැන් සතුරු උවදුරක් එනවා කියලා දැනගත්තාම පාවිච්චි කරන්න තියාගන්න එකක්ද? ඒ කියන්නේ දැන් මේ ධානය ස්වභාව අපි පුරුදු කරලා තියෙනවා අපි පාවිච්චි කරන්නේ අකුසලයක් එන එන එක මැඩ ගන්න නෑ එහෙම කියනකට වඩා නෑ එහෙම කියනකට වඩා අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් හිතන්න අපි භවනා කරන යෝගාවචරයෙක්. දැන් එයා එයා ඉතින් ඒක විතරක් නෙමෙයිනි කරන්නේ. අපි හිතමු එයා ඉතින් රාජකාරී කරන්න යන්න වුණා. ඔෆිස් එකට යන්න වුණා. ඉතින් අනිත් අය ඇසුරු කරන්න සිද්ධ වුණා. මොනවා මොනවා හරි ඒ වගේ ජීවිතේ අනෙකුත් අත්දැකීම් වලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ අත්දැකීම් වලට මුහුණ පෑම නිසා හිතන්න නැවතත් අන්න හිත අර ඇවිස්සීලා කෙලස් ඇවිස්සීලා විසිරීලා ආතතිගත වෙලා එහෙම තියෙනවා නම් දැන් ඉතින් ආහාරයක් ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් ආයෙ හදන්න වෙනවා. දැන් ඉතින් පොඩ්ඩක් ආයෙත් සමනය කළා, ඉවත් කළා, ඒ හිතේ තියෙන කුණු රොඩු අයින් කළා. දැන් ආයෙ සුද්ධ කරන්න අවශ්‍යයි. අන්න ඒක තමයි විශේෂයෙන්ම විපස්සනාවේදී අපි අර හිතේ පැහැදිලි බව නැවත ඇති කරගන්න අවශ්‍යයි. හිතට පොඩ්ඩක් ආයෙ සංසුන් වෙන්න ඉඩ සලස්සලා. ආයෙත් ඔන්න අපි විපස්සනාවක් වඩනවා. ආයි අර සමාධියේ තත්වයක හිත පවත්නවා. දැන් ඉතින් අර පොඩ්ඩක් හිත හිතර නිකන් අර තිබිච්ච තුවාල ඔක්කොම සනීප වෙන්න පුංචි ආහාරයක් අරගන්නවා. එතකොට අන්න නැවතත් හිත ප්‍රകൃතියට එනවා. දැන් ආයෙත් බොහොම සනීපයි, සැහැල්ලුයි. අර ඒ දවසේ ආපු කරදර නිසා ආපු තෙහෙට්ටුවක් වෙහෙසක් හිතර නැහැ. ආයෙත් ඔන්න හිත ප්‍රകൃතියටපත් වුණා. ආයෙත් ඔන්න හිත නැවුම් බවකටපත් වුණා. ප්‍රබෝධමත් බවකටපත් වුණා. ඔන්නෝක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒක දවසින් දවස වෙනස් වෙවි. මොකද ඇතැම් දවස් තියෙනවා කොහොම කරදර බහුලයි. හිත හුඟා කැළඹිලා, හිත හුඟා වැටිලා. හිතේ ව්‍යාකූලත්වය හුඟාක් වැඩි වෙලා. ඉතින් එදාට වැඩිපුර ආහාර ගන්න වෙනවා. මොකද ආයි ගොඩ ගන්න තින් ටිකක් අමාරුයි. ඉතින් එදාට තින් ටිකක් වැඩිපුර අපිට මේ මේ මේ කටයුත්තේ යෙදලා හිත හිත ඉක්මනටම මේ මේ හිත නිවැරදි කරගන්න නැත්නම් හිත සුවපත් කරගන්න යම් ප්‍රමාණයක් කරගන්න වෙනවා. හිතන්න තවත් දවසක් තිබුණා එහෙම මොකක්වත් ලොකුවට නෑ. Tamanට දවස සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් වුණා. ලොකු ප්‍රශ්න ඇති වුණේ හිතේ සාමකාමී බව රැකිලා තියෙනවා. එහෙමනම් ඉතින් ලොකුවට ඔය වගේ ධානය වලට ගිහිලා ඉන්න වමනාවක් ඇත්තෙත් නැහැ. වහන්ස බොහොම පැහැදිලිව ස්වාමීන් වහන්සේ මගේ දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රායෝගික ජීවිතයේ මේ අත්දකින්න ප්‍රශ්නයක් මට දැන් අපි ප්‍රායෝගික ජීවිතයේ වැඩ කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ අවස්ථාව හම්බෙන වෙලාවට හිතේ ඒකාග්‍රතාවයක් දියුණු වෙනවා. දැන් මොකුත් හිතන්නේ නැතුව වෙන වැඩකේදීලත් නැත්තම් හිතේ සමාධිගත ස්වභාවයක් ඉබේම ඇති වෙනවා ස්වාමීන් වහන්සේ භාවනාවක් මම කරන්නේ නැහැ. හරි. ඒ වුණාට එහෙම තත්ත්වයක් දැනෙනවා. හරි. ඒ තත්ත්වයේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ උපාදාන ගොඩාක් අඩුයි. හැබැයි දැන් අපේ ආයතන වලින් ගන්න අරමුණු වල වෙනස්කම් පේන්න ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ මට ගොඩක්ම ඇස් දෙකෙන් තමයි මේවා ලේසියෙන් බලා ගන්න පුළුවන්. දැන් දැන් මෙහෙම උපාදාන අඩුවෙන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ පොළව නම් පේන්නේ. ඔව්. පොළව අර පොළවේ තියෙන අර තද ගතිය නැති වෙලා වතුර වගේ හිමීට දියාරු ගතිය වගේ පෙනිලා හ්ම් ඊට පස්සේ ඒක අර නිකන් කුඹි ගුලක් වගේ චූටි චූටි කැලේ වලට අර නලියනවා වගේ පෙනෙන ස්වභාවය එනවා හ්ම් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එතනිනුත් මේ එත එතන ඒ අරමුණිනුත් හිත නිදහස් වෙලා පොළොවයි අවකාශයට වගේ තමයි අරමුණු වෙන්නේ. ඒ කියන්නේ ඒක අවකාශය තමයි නිකන් දැනගන්නේ. ඔව්. හැබැයි සෝමනහස මේ අවකාශය තනි ඒකකයක් වගේ නෙමෙයි පේන්නේ. ඒකත් කොටස් විදිහට හැදිලා පේන්නේ. ඒකෙත් නිකන් හැබැයි අර පොළව පොළව දැක්කේ දැක්ක කූඹි කුල වගේ නෙමෙයි. අවකාශයේ පේන්නේ සෝමනහස තනින් තනින් නිකන් නලියනවා වගේ. අර එක ළඟ එක ළඟ නලියන ගතිය නෙමෙයි නිකන් ඈතින් ඈතින් හැබැයි මේක පැතිරෙනවා ස්වාමීන් වහන්සේ. හරි. ඒක දැන් මුලින් එක තැනකින් පටන් ගන්න ඒක හැම ඇස් දෙකින් පේන සීමාව හැමතැනම මේ වගේ අවකාශය පේන්නේ. හරි. ඒක තමයි. ඒක දැනීමක් විදිහට දැනගන්නවා ඒ ඇලෙන්න වැඩි හිතන්න යන්නේ නැහැ ස්වාමීන් අන්න හරි. ඒක තමයි. ඒ කියන්නේ ඕවා දැන් හොයන්න අවශ්‍යකුත් නැහැ. හිතර නිකන් සැහැල්ලුවෙන් ඉන්න දෙන්න විතරයි තියෙන්නේ. දැන් ඒ කියන්නේ අපේ තියෙන හිතේ සූක්ෂම බවක් නිසා හිතේ තීව්‍ර බවක් නිසා සමහරට මේවා ඇතිවීමක් නැතිවීමක් පේනවා ඇති බාහිරේ වුණත්. නමුත් ඉතින් අර උපාදාන නොකර පවත්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒක ඒ මේ මේ ආහාරහා කිසිසේත්ම නැවතත් ආතතියක් ඇති වෙන්න දෙන්න අවශ්‍ය නැහැ. හිත සැහැල්ලු වෙන්න පවත්වන්න. දැන් ස්වාමීන් වහන්සේ වෙලාවට දැන් බයක් හරි වෙන හිතට සිතුවිල්ලක් හරි වෙන කවුරු හරි ඇවිල්ලා කතා කළොත් හරි මේ පේන දේවල් ඔක්කොම නැති වෙලා යනවා. අපහව ස්වභාවික හිතිය තත්වෙටම පත් වෙනවා. ඔව් කමක් නැහැ. ඒත් බලන්න දැන් මේ ස්වභාවික තත්වෙටපත් උනත් හිත උපාදාන කරලා තියෙන එකක් නැහැ. එහෙමයි. ඔව් නිකන් අර මතුස්කින් වගේ අර සහලු ගතිය තියෙවි. ඔව් ඒක ඒක රැඳිලා තියෙවි. ඒ ස්වභාවය රැඳිලා තියෙවි. හිතට ලොකු බරක් නැහැ. කතා කරා කියලා ආයත් ඇසුරු කරා කියලා මොනවා හරි ගනුදෙනුවක් කරා කියලා ඉතින් හිත ඒක තුල එල්බගෙන ඒක ගැන හිත හිතා කලබල වෙලා එහෙම අර තත්වයක් ඇති වෙන එකක් නැහැ ඉතින් සහැල්ලුවෙන් වැඩේ කරලා දුන්නා ඉතින් ඉතින් ඉවරයි නේද ඔව් ඔව් අනේ බොහොම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දවස් හදනයි හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව බද්දුජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අද මේ වහන්සේ දැන් පැහැදිලි කරලා දුන්නෝ මේ චතුප්පඥානී අවස්ථාව දැන් මේ ආකාරයට දැන් අපි චිත්ත අනිශ්චිත ස්වභාවය අත්දකින්න කොට දැන් මොකද අතන මම බලන්නේ දැන් ඇත්තටම විඥානයක් හැදෙනවද කියන එක. එතකොට මේ ස්වභාවය බැවීම එතකොට විඥානං ඡායතනයද? නෑ නෑ නෑ ඔහොම ඔහොම හැබැයි බන්දුජීව මහත්තයා කියන්නේ ඌමනාවෙන් මේක හැදෙනවා බලනවා කියන එකේදී එතන චේතනාව පහළ වෙලා තියෙනවා. එතන නිකන් චේත ඔව්. එතන සාමාන්‍යයෙන් නමුත් දැන් ඔය අපි අනිශ්චිත ස්වභාවය එතකොට එහෙම වුණොත් අපි එහෙම බැලුවේ නැත්නම් නවවාංශය දැන් අද ඒ ධානවල අවස්ථා පැහැදිලි කරනකොට මට තේරුනේ එතකොට එතකොට ඔය විඥානංචායතන මේව සංඥානා සංඥායතන එතකොට ඔය ඔය ස්වභාවය තමයි මේ අනිශ්චිත ස්වභාවයේදී විтин විට සිත පත් වෙන්නේ. ඔව්. නමුත් මේ ඒවා තමයි ධර්මයේ වෙන්නේ තියෙන්නේ. හරි. අන්න හරි. අපිට අර මම කියන්නේ දැන් මම අර විඥානයක් හැදනවාද කියලා බැලුවොත් කරන්නේ තමයි මේ විඥානං ඡායතනිය අල්ලගත්තා. අර විඥානං ඡායතනය කියනත් කියන්නත් බෑ මේ කියන්නත් බෑ. මොකද එතෙන්දී එතෙන්දී ඒ කියන්නේ ආයත් මම චේතනාපූර්වකව සිතුවිල්ලක් පහල කළා ඒ එතනදී මම නිකන් මැදිහත් වීමක් වුණානේ. එතකොට මම සම්පූර්ණයෙන්ම එළියේ ඉන්නේ. අනිත් එක තමයි එතන එතන කෙලෙස්සුන්ට කිට්ටුයි. කෙලෙස් වලට කිට්ටුයි. මොකද මම අර තියෙන தත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙලා නැහැ. තියෙන தත්ත්වය තුළ බොහොම සැහැල්ලුවෙන් සතුටින් එහෙම වාසය කරනවා වෙනුවට මට නිකන් අමුතු හැඟීමක් පහළලා මේක බලන්න ඕනේ. මේක මෙහෙම කරන්න ඕනේ කියලා ඔන්න එතන ඇති කරගෙන. එතකොට කරන ගතිය තියෙනවා. සංස්කරණ කරන ගතිය තියෙනවා. දැන් මේ මේ මට්ටම් වලට යන්න යන්න චේතනා පහළ කර ගැනීමෙන් වලකින්නයි අවශ්‍ය. ඔව් එහෙම එක බලන්න ඕන කියලා මේ විශේෂයෙන් කරන්නේ මම මගේ අත්දැකීම මම කිව්වේ දැන් ඔබ වහන්සේක පැහැදිලි කරනකොට දැන් මේ ස්වභාවයේදී තියෙන්නේ අර ඒ ටික ඒ ටික මිශ්‍ර වීමක් ඒ එකින් එකට මේ ඒ එකින් එක සිත විටින් විට දකින ස්වභාවයක්. ඒක ඔක්කොම කලවම් වීමක් තියෙන්නේ කියන එක තමයි මට පැහැදිලි වුනේ. ඒක නිවැරදිද ස්වාමීනි? ඔව් නිවැරදි මෙහෙමයි. දැන් ඇත්තටම ඒකේ යම්කිසි එහාට යාමක් හැම පෙන්눔 කරනවා. දැන් හිතන්න මේ ආරම්භක මට්ටමේදී යෝගාවචරයේ අපි හිතමු උපාදාන නොකරන අනිශ්චිත බවක් අත්දකින්න බොහොම සීමිත පරිසරයක. එයාගේ නිකන් ආසන්නයේ වගේ තාමත් අරමුණු තියෙනවා. හැබැයි හිතට දැන් පොඩි හැකියාවක් ඇතිලා තිනවා ඒකක්වත් අල්ලන්න නැතුව ඉන්න. බොඩි බොහොම සීමිත පරිසරයක්. තව ටිකක් ඒක වඩනකොට තමයි ඒ ඒ ඒ සීමිත පරිසරය තව ටිකක් ඈත් වෙන්නේ. අපිට මුලදී තිබුණා නිකන් අඩියක වගේ වට ප්‍රමාණයක්. ඊට පස්සේ තිබුණා දැන් ඔන්න අඩි 2ක, අඩි 3ක මීටරයක වට ප්‍රමාණයක්. ඔන්න ඊට පස්සේ අඩි 10ක 20ක වට ප්‍රමාණයක්. ඔන්න වගේ අර එයාගේ නිදහස් භූමිය, නිදහස් අවකාශය දැන් එන්න එන්න වැඩි වෙවි වැඩි වෙවි යනවා. ඒතර සිතවිලි ඒතකොට නිකන් අර බෑග්ග්‍රවුන්ඩ් එකේ තමයි එන්නේ. ඒවත් නිකන් ඈතට ඈතට යනවා. Tamanට Taman කිට්ටුවට එන්න බෑ. අන්න වගේ ඉඩකඩ වැඩි වේගෙන වැඩි වේගෙන යනවා. එතකොට තමයි අර කියන්න වෙන්නේ. ඔය අරූප ධානවල විශේෂ ලක්ෂණයක් තමයි පැතිරීම. හිත එක අරමුණක හිරවීම නෙමෙයි හාත්පස පැතිරීම. බවුන්ඩරි එකක් නැහැ. ඒක සීමාවක් නැහැ එතකොට. ඔන්න ඔය අසීමිතව බවුන්ඩ්ලස් කියලානේ අපි කියන්නේ. කිසිම සීමා මරියාදාවල් වලින් තොරව හාත්පස පැතිරිච්ච ගතිය තමයි එතකොට අර මේ චතුර්ථ ධානයෙන් එහාට ගිහිල්ලා අපිට ආකාසනංචායතන මට්ටමක් වගේ හඳුනගන්න තියෙනවා. දැන් එතකොට ඒ తত্ত্বය දැන් යෝගාචරයේ දියුණු කරද්දී එයාට වෙනත් දෘෂ්ටි කෝණයකින් දැනෙන්න පුළුවන් මෙතන නිකන් මේ අවකාශයක් විතරක් නෙමෙයි. මෙතන මගේ දැනුවත් බවකුත් තියෙනවා. මගේ කියන වචනයට පාවිච්චි කරාට තින් කරන්න දෙයක් නැහැ මේ. මෙතන යම් දැනුවත් බවකුත් තියෙනවා. මේ දැනුවත් බව හාත්පස පැතිරලා තියෙනවා. එතකොට අන්න ඒ ඒ විඥාන දෘෂ්ටි කෝණයෙන් එයාට දැන් දැනෙන්නේ. විඥානංචායතනෙ කියන්නේ මෙතෙන්දී හැංගෙන්නේ මේ. එයා අරමුණකට හිත යොදලා විඥානයක් පහළ කරගෙන නෙමෙයි. දැනුවත් භාවයක් දැන් හාත්පස පැතිරලා තියෙනවා. එතකොට අන්න ඒක අවකාශයට අමතරව මෙතන දැනුවත් බවකුත් තියෙනවා කියලා එයාට හැඟෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒ ඒ ඔක්කොම ඒක ඇසත් කන ඒ සියලු වෛද්‍යයන් වල ඒ ස්වාභාවික ක්‍රියාවලිය සිදු වෙනවා. ඉතින් ඒවා එහෙ වෙනවා නමුත් ඒවට අදාළ විඥානීය කාර්යයක් වෙනවා නමුත් ඒ ස්වභාවය තමයි එතකොට එහෙම පවතින්නේ. හ්ම්. ඔව්. ඒක ඒක නමුත් අපිට අර මම බැලුවේ ඔබවහන්සේ පැහැදිලි කරනකොට අපිට ඒක හඳුනා ගන්න ඕන නම් පුළුවන්. ගැලීමේදී අපි එක තැනක ඒක ඒක නිකන් අන්න අන්න හරි. ඔව් ඒ කියන්නේ එතකොට ධාන ස්වභාවය වෙන්නේ. ඔව්. ඒ කියන්නේ නෑ ඒ කියන්නේ දැන් අපි මෙහෙමයි. ධාන ධානයේ ඉඳද්දී ඒක හඳුනා ගන්න කිව්වොත් ධානයේ නෙමෙයි එතකොට ඉන්නේ. ඔව්. හැබැයි ඉතින් අර මේ තේරෙනවා දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි මම ගත කළේ. අන්න එතකොට ඉතින් හිතා ගන්න පුළුවන් ආ එතනන් තිබිලා තියෙන්නේ මෙන්න මේ වගේ ධාන අවස්ථාවක්. ධානයේ ඉඳද්දී ආපස්සට හැරිලා කකුලක් පස්සට තියලා දැන් මොකද්ද වෙන්නේ කියලා එහෙම බලන්න ගියොත් ධානයේ නෙමෙයි ඉන්නේ. ඒ ඒ වගේම සාමාන්‍යයෙන් දැන් මේ කරගෙන යන දැන් දැන් අපේ අනිශ්චිත ස්වභාවය දැන් බොහෝ විට වහුණුවක් හැටියට කරන්න කරනකොට දැන් එහෙම කරලා දැන් අර උභාංශ කිව්වනේ මේකත් ඒක අනවශ්‍ය විදිහට ඕනකට වඩා ඒක ස්වභාවයේ ඉන්නත් එපා කියලා. දැන් ඒක දෝ කියලා මට හිතෙනවා දැන් මොනවා හරි කරන්න වැඩක් තිබුණත් ඒ වැඩේ කරනවට වඩා මේ සිත කැමැත්තක් තියෙන මේ පැත්තකට වඩා ඔහෙන් වාඩි වෙලා. හ්ම් හ්ම් හ්ම්. එතකොට මේක එහෙමනම් අනිසිත ස්වභාවය තවදුරටත් පුහුණු කළ යුතු මට්ටමක් නෙමෙයි. ඒ කියන්නේ නෑ එහෙම කියනකට වඩා ඔව්. නෑ එහෙම කියනකට වඩා අනිසිත ස්වභාවයක් දිනු කරන්න ඕනේ වැඩක් කරද්දිත් යම්කිසි සැහැල්ලුවක හිත පවත්වමින් මේ වැඩේ කරන්න. නේද? දැන් අපි සමහර සමහර වැඩ කරද්දී හිත ඒක ඇසුරු කරන්න ගන්නවනේ හිත ඒක අස්සර රිංග ගන්නවා. හිත ඒකේ ඕන්ට වඩා ඉන්වෝල්ව් වෙනවා. හිත ඒකත් එක්ක අල්ල බදාගෙන පැටලෝගෙන රිංගගෙන තමයි ඒක කරන්නේ. එතකොට ඒ එතකොට තමයි අන්න වෙහෙසක් දැනෙන්නේ. හැබැයි හිතට පුළුවන් නම් නිකන් සැහැල්ලුවෙන් මේ වැඩේ කරන්න. ලොකුවට ඒකේ මමෙක් හදාගන්න නැතුව පුජ්‍යලයක් හදාගන්න නැතුව නිකන් වැඩේ කළා දැම්ම වැඩේ කරන්න තියෙන නිසා. ඉතින් අදහස් වෙන්නේ නැහැ නොසලකිල්ලෙන් කරනවා කියලා කරන්න ඕන දේ කරනවා. හැබැයි සැහැල්ලුවෙන් හිතේ සැහැල්ලුව පවත්වා ගනිමින් අනිශ්චිත භාවය පවත්වා ගනිමින්. ඔන්නේ වගේ එහෙනම් අපි පුරුදු කරන්න වෙනවා. ඒකට මේ අනිශ්චිත භාවය පවත්වනවා කියන එකෙන් අදහස් වෙන්නේ කිසිම දෙයක් නොකර සියලු දෙනාගෙන් ඉවත් වෙලා මේ ජීවත් වෙනවා කියන එක. මුලදී එහෙම එකක් අවශ්‍ය වෙයි ටික කාලයක්. හැබැයි පස්සේ අපි උත්සාහත් වෙන්න ඕනේ මේ යමක් කමක් කරද්දී බැරිද මට මේ අනිශ්චිත බව පවත්වා ගන්න. ඒකනේ අපි දැන් හිතන්න පරයන්ක භාවනාවේදී නම් ඕක මුලින්ම ගොඩ නැගුණේ. එයා ඊළඟට බලන්න ඕනේ මේක සක්මනේදිත් ගොඩ ගන්න. ගොඩ ගොඩ නගා ගන්න, පවත්වන්න. ඒත් සක්මනේ අරිට වඩා අමාරුයි. මොකද අපි චේතනාපූර්වකව ඇවිදින්නත් අවශ්‍යයි. වටපිටත් පේනවා, ඇස් අරගෙන, සද්ද ඇහෙනවා. අකුලට දේවල් පෑගෙනවා. ඉතින් ඒ ඔක්කොම බාධාවන් කියලා අපි සැලකුවොත් ඒ ඔක්කොම එද්දිත් හිතට පුළුවන් දේ එකක්වත් ඇසුරු නොකර ඉන්න. ඉතින් එතකොට එතකොට ඉතින් අපි මේ යම්කිසි අභ්‍යාසයක් විතර ඒ තවත් තියෙනවා. ඊළඟට හිතන්න දැන් ඔන්න වැඩක් කරන්න තියෙනවා. අපි තුමු සරල වැඩක්. අපි තුමු අතු ගන්නවා. අතු ගන්න වැඩේ ඉතින් බලන්න පුළුවන් අනිශ්චිතව කරන්න පුළුවන්. ඒක නම් ඉතින් කරන්න බැරි වෙන එකක් නැහැ. මොකද ලොකුවට හිතන්න පතන්න දේවල් නැහැ. අතු ගන්නවා. ඉතින් කයට ඒ වැඩේ කරන්න දුන්න ගමන් සැහැල්ලුවෙන් ඒ වැඩේ කරනවා. හිතන්න හැබැයි ඔන්න තව කෙනෙක්ගෙන් කතා කරනවා. පුළුවන් මේක හිත උපාදානවල ගෙනියන්නේ නැතුව තව කෙනෙක්ගේ කතා කරන්න. ඉතින් අන්න වගේ අපි පොඩ පොඩ එහාට දදා බලන්න වෙනවා කොහොමද මේ අනිකුත් වැඩ කටයුතු වල නිරත වෙද්දිත් අනිශ්චිත බවක් පවත්වන්නේ. ඔතන තමයි අනිශ්චිත බව දිනු වෙනවා කියන්නේ. ඒක හරි සමහර. මොකද ඒක තමයි අතන වැඩක් පලක් කරනකොට ඒක ගැන එහෙම මේකක් නෑ. ඒක කරනවා. ඔව්. ඒකේ පරිශ්‍රිත ස්වභාවය තියෙනවා. අන්න හරි. අර මම දැක්කේ සිත බොහෝ විට කැමති එහෙමත් වැඩ නොක වැඩ කරනකට වඩා එක තැනකට වෙලා ඉන්න ස්වභාවය ඒක අබ්බහියක් වෙනවා කියලා ඒක ඒක මට ඔව් මට හිතෙනවා මෙහෙම يعني යම් යම් කාල පරිච්ඡේදයන් තියෙනවා ඒක ඒ විදිහට කරන්නත් වෙනවා මොකද හිතන්න තාම අපි මේ පුරුදු වෙන අවස්ථාව يعني අනිශ්චිතභාවයට තාම නිකන් කකුල තිබ්බා විතරයි ඉතින් එතකොට අපි ඔක්කොම අනිකුත් වැඩ ඔක්කොම පටලව ගන්න ගියොත් මෙතන පටල වෙන්න විදිහක් නැහැ මොකද මේ තුල රහවුරු කරගන්න ඒ තුල හොඳට ජීවත් වෙන්න හිතට ඒක මේ පුරුදු කරන්න අවස්ථාවක් නැහැ එතකොට ඉතින් පොඩ්ඩක් අයින් වෙලා ඒ කටයුතු වලින් පොඩ්ඩක් බැහැර වෙලා පොඩ්ඩක් හිතට මේක අඳුල්ලා දෙන්න අවශ්‍යයි. ඊට පස්සේ දැන් හිතේ මේක කාවැදුනට පස්සේ දැන් ඉතින් වෙන මට්ටමකින් වෙන පැති වලින් දිනු කරන්න අවශ්‍යයි. ඔව්. තියෙන වැඩපළත් එක්කම ඒ ස්වභාවය යන්නයි තියෙන්නේ. ඔව් ඔව්. ආ ඒ වගේම මේ මට තව ගැටලුවක් මේ පොයේ පොයේ දවසේදී මතුවෙච්ච එකක් එතකොට අපේ ස්වාමීන් වහන්සේත් එක්ක මම කතා කරා මම තරණ භාවනාව ගැන මම කොහොමද කය අනිත්‍ය ස්වභාවය අධ්‍යාත්ම ධාතුන්ගේ ගුණ දැකලා ඒවයි රළු මට්ටමේ ඉඳලා සිවුම් මට්ටමට ගිහිල්ලා හිතවිත කය මොනතන වුණත් ඒ විදිහට දැකලා එහෙම බලලා තමයි සිත ඒවා අතහැරලා දැම්මේ නමුත් සතර සතිපට්ඨානේ ඒ කියන්නේ ධාතුන්ගේ ගුණට අමතරව තවත් තව කායානුපස්සනාවේ වැඩෙන්න තව දේවල් තියෙනවා කියලා මට කිව්වා. නමුත් මොනවද කියලා කිව්වේ නැහැ. හ්ම්. තව මොනවද මේ සතරහත්පත්තාණු තුන එහෙම තියෙනවද සමිනාස? නෑ ඉතින් මෙහෙමයි. ඊට අමතරව දැන් ඔය කොයිකේ කරත් මන්දුජී මහත්තයා ඔගේ ප්‍රතිඵලයේන අනිශ්චිතභාවය කියන්නේ උපාදාන නොකර සිටීම කියන්නේ. දැන් එතකොට අපි අපි ප්‍රතිඵලයේ භුක්ති විඳිනවා නම් එතකොට ඇතම් කෙනෙක් ඉන්න පුළුවන් මේකේ හිතන්න දැන් කායानुපසනාව ගත්තොත් ඒකේ කමඨහන් 14ක් තියෙනවා. දැන් මේ කමඨහන් 14ම අපි වඩන්න අවශ්‍ය නැහැ. තමාට එක්කෙනෙක් එකක් එකක් වඩලා ඒ අනිසිතන්ට හිතපත් කරගන්න. අපි තුමා ආනාපාන සතියෙන් එතෙන්ට ගත්තා. තවත් කෙනෙක් ඔන්න පිම්බීම හැකිලිම පාවිච්චි කරලා එතෙන්ට ගත්තා. තවත් කෙනෙක් ධාතු මනසිකාරය පාවිච්චි කරලා එතෙන්ට ගත්තා. තව කෙනෙක් නව සීවිතකෙන් එකක් වඩලා ඔන්න එතෙන්ට ගත්තා. තව කෙනෙක් නව සීවිතකෙන් තුනක් වඩලා එතෙන්ට ගත්තා. ඒ වගේ එක එක්කෙනා මේ ප්‍රතිඵලය භුක්ති විඳීම සඳහා කළ යුතු වැඩ ප්‍රමාණය වෙනස් වෙනවා. අපි අපි එතකොට මේ තියෙන 14ක් තියෙනවා කියලා 14ම වඩන්න අවශ්‍ය නැහැ ඉතින්. ආ එතකොට ඒ කියන්නේ අපි ලැබිය යුතු ප්‍රතිඵලය තමයි අපි ලබලා තියෙන්නේ. එතකොට ආයෙත් ඒක කෝරු ගන්න අවශ්‍ය අවශ්‍ය නැහැ. ඔව් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැන් අපිට තියෙන්නේ ඒ ඒ ප්‍රතිඵලය තුල භුක්ති විඳින්මින් තව එහාට යන්නයි තියෙන්නේ. ඒතර ඒ එහාට යන ගමනේ තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ චිත්තානුපසනාව ධම්මානුපසනාවල තව තියුණු පැති. ඒ කියන්නේ නීවරණ පබ්බයක් ඊට පස්සේ එහාට ගිහිල්ලා අපිටම ස්කන්ධ පැත්තක්, ආයතන පැත්තක්, බොජ්ජංග පැත්තක්, චතුරාර්ය සත්‍ය පැත්තක්. ඒතර මේ තව තව ගැඹුරු පැති. ඒතර පෙන්වන්නේ. අපි එහෙනම් මේ මේ සත්‍යය තව තව පරිශීලනය කරමින් ඒ තුල තව ටිකක් තහවුරු වෙමින් අර වගේ පැති දැන් තව තව හොයා බලන්නයි තියෙන්නේ. ඔව් ඒවත් ස්වාමීන් වහන්සේ දැන් එතකොට මේ ධම්මානුපස්සනාව තුල ඇත්තටම ධම්මවිජය සම්බොජ්ජංගේ හැටියට එතකොට සිතුවිලි නැතිවෙන්න එක සිත හඳුනාගෙන සිතුවිලි අතු කරගන්න උපාදාන කරගන්න එක දුකක් කියන එක අත්දැකීම තුලින්ද දැන් මේ අනිශ්චිත ස්වභාවයක ඉන්න සිත පුරුදු වෙලා තියෙන්නේ. ඔව්. එතකොට එහෙම ඉඳද්දි තාපව මේ ධම්මානුපස්සනාවක් තව සාදාල දේවල් බලන්න ඕන දැන් නෑ බලන්න දැන් බලන්න ඕනේ කියන්නේ දැන් දැන් ඕකේ ඉතින් <clears throat> වෙනම කියන්න වෙන්නේ දැන් හිතන්න චතුරාර්ය සත්‍ය කැල්ල ගත්තොත් එහෙම එතකොට එතන තියෙන දුකක් මේ වෙලාවේ යම්සි දුකක් තියෙනවද? නැත්නම් ඒ ඒ දුකට හේතුවක් වශයෙන් මොකක් හරි ඇලීමක් ගැටීමක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවද? එහෙමත් නැත්නම් දැන් හිත නිරෝධයකද තියෙන්නේ. හිත බොකක්වත් සාමාන්‍ය ඒ කියන්නේ සංකත ධර්මයන්ගෙන් ඉවත් වෙලා හිත මුකුත් සකස් කරන්නේ නැතුව සැහැල්ලුවකද තියෙන්නේ. ඉතින් එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කියන එක සංකීර්ණ දෙයක් නෙමෙයි. මේ වෙලාවේදී නිකන් බොහොම සූක්ෂමව ඒ තුල ජීවත් වීමක්ද නිරෝධ සත්‍යයක් සාක්ෂාත් කරගෙන ජීවත් වීමක්ද මේ සිද්ධ වෙන්නේ කියලා ඒ ඒ විමසා බැලීමම ආරෂ්ඨාංග මාර්ගයක් තමයි ඉතින්. ඔව්. ඒවා ස්වාමීන් මුලදී ඕක කොහොමද මේ සිත්විල්ලක් ඇතිවෙනවා ඒකම දුකක් කියලා සිත දැකපු නිසා ඒව අත්හැරපු නිසානේ දැන් ආපහු සිත එහෙම නොකර ඉන්නේ. නොකර ඉන්න තේක තමයි. ඉතින් එතකොට එතකොට දුකක් තියෙන්න බැහැනේ ඉතින්. බෑ. ආයෙ ඒව කරන්න දැන් තියෙන්නේ මේ තියෙන පිරිසිදු සිත දිගටම අන්න රයිට්. තමයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ. අන්න හරියට. ඒක තමයි. මොකද දැන් වුණත් එහෙම මොනවට හරි පැටලෙන්න යනවා නම් ඒක ඒවලටම තේරිලා සිත විසින්ම අතහැරලා දානවා නිසා අපි දැන් මේක බලෙන් මේකට මොන කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. අන්න හරි. ඒත් ඒක තමයි. දැන් අපි අර බරපතල විදිහට මැදිහත් වෙලා කරපු භාවනා ආකල්පයෙන් නැත්නම් ආකල්පයක් වශයෙන් තුනේ කරනවා භාවනාව කියලා. ඒ වෙනුවට දැන් නිකන් වැඩේ කෙරෙන්න දීලා එන විදිහ දිහා බලලා නිකන් එහෙම මෙන් දාගෙන කෙරෙන්න දීලා යන ගමනක් තමයි තියෙන්නේ. මුකුත් නැත්තම් නැත්තම් කියන්න තියෙන්නේ මුකුත් නොකර ඉන්න එක තමයි වැඩියෙන් කරන්න තියෙන්නේ. ඒක දැන් ඇත්තටම කියන්නේ මොකොත් නොකර ඉන්නවා කියලා නෙමෙයි. කරනවා කරන දේවල් වලට ඇලෙන්න ගැටෙන්න මොනවද තියෙන්නේ? අන්න හරිය. අලුතෙන් උපාදාන හැදෙනවද නැද්ද? නමුත් තියෙනව නොකර ඉන්න එක නෙමෙයි. ඔව් නෑ මං කිව්වේ මුකුත් නොකර ඉන්නවා කියන එක මං අදහස් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි කෙනෙක් හදාගන්න කරන දේවල් මම හදාගන්න කරන දේවල් ඒවා මුකුත් කරන්නේ නැහැ. හැබැයි තමන් වෙතට පැමිණි ටිකක් තියෙනවා නම් අන්න ඒ ටික ඉතින් කරගෙන ඉස්සරහට යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. හොඳයි හොඳයි. නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව විශ්වාකට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර ධානය ගැන සාමාන්‍ය කෙනෙක් ධානය මුලින්දලා වඩ아가ගෙන යනකොට විස්තරේ කියනකොට දැන් මට හිතෙච්ච දෙයක් කියන්නේ මට තේරෙන දෙයක් තමයි දැන් මේ අකුසල මේ සාමාන්‍යයෙන් අපේ මේ සාමාන්‍යයෙන් අකුසල සිතුවිලි නැතිනේ. හ්ම් ඒවා කුසලයට හැරෙන ක්‍රමයක් තමයි ඔය මේ අකුසලයට යටපත් වෙලා කුසලයට හැරෙන ක්‍රමයක් කියන එක තමයි පේන්නේ. හ්ම් එතකොට මේ ඒ විදිහට අපි දැක්කේ මම ඒක ස්වාමීන් වහන්සේ එතකොට අකුසල මේ එතකොට අකුසලයට හැබැයි අයිති මෝහය කියන එක නේද? හ්ම්ම්. ඔව්. අහිරේකේ අනත්ත්වයේ උද්දච්චයට අමතරව මෝහය කියන අකුසලය තියෙනවනේ. හ්ම්ම්. දැන් මම කැලේ කීපයක් තියෙනවා මට මේක හරියට කියන්න මේ මට දැන් එකක් ඒක අනිත් එක තමයි සමනස වහන්සේ අර සමත ධානය ගැනයි විදර්ශනා ධානය ගැනයි දෙකම පැරලල් වගේ එක quality එක විදිය දේ එක qualities වගේනේ මේ පැහැදිලි කරන්න යුතුනේ. ඔව්. එතකොට ඉතින් ඒකයි අනිත් එක දැන් අනිශ්චිත ස්වභාවය කියන්නේ උපාදාන රහිත ස්වභාවයක් කියන එක පැත්තකින් කතා වෙනවා. අනිත් පැත්තෙන් දැන් අනිශ්චිත ස්වභාවය කියන්නේ අර ඔය කියපු ධානවල දෝලණය වෙනවා ඔය කියපු ධානය ඉතින් එකක්වත් උපාදානයේ රහිතේව නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක හරි. දැන් ඒ ඉන්න පොඩ්ඩක් ඉන්න. හොඳයි පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. ඇත්තේ ඇත්තටම කරුණු කීපයක් තියෙනවා. දැන් ඇත්තටම සමත ධානය ගත්තොත් එතන තාම නිශ්චිත බවක් තියෙනවා. මොකද සමත ධානවල එක්තරා අන්දමක හිත නැත්නම් විඥාණය ඒ ඒ ධානය ඇසුරේ පවතින ගතියක්, ඒක ඇසුරේ ජීවත් වෙන ගතියක් ඊට අදාළ යම්කිසි සංඥාවක් ඊට අදාළ යම්කිසි වින්දනයක් ඇසුරු කරන ගතිය තියෙනවා. නමුත් විපස්සනා ධ්‍යාන ගනිද්දී විපස්සනා ධ්‍යානයේදී ඒ தත්ත්වය සෑහෙන දුරට අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි යන ගමනක් තමයි තියෙන්නේ. මුලදී යම් පමණක ඇසුරක් තියෙන්න පුළුවන්. අරමුණක් ඇසුරු කරනවා, ඒ අරමුණට හිත නංවනවා. ඒ වගේ පැත්තක් තියෙන්න පුළුවන්. නමුත් ඈතට ඈතට යන්න යන්න ඒ අරමුණු වලින් තොරව අරමුණු ඈතට ඈතට යමින් අරමුණු උපාදාන නොවි යන ගමන තමයි නිරූපණය වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මම දැන් ඔය ආදීනව ඒ කියන්නේ දැන් ඒ කියන්නේ හේතු දැන් අපිට ලැබෙන ඒවායි අර හේතුව ආදීනවය ආස්වාදය මේ උදය වය ඒවා දකින ක්‍රමයකින් නේ දැන් විදර්ශනා පැත්තෙන් ධානය වැඩෙනකොට වැඩෙන්නේ නැත්නම් ඉතින් ඒක වෙනසක් නැහැනේ එහෙම කළානේ අපි මෝහය නැති වෙන තරමටනේ උපාදානය අඩු වෙලා යන්නේ එතකොට එතකොට මේ මේක තමයි මට මේක තමයි දැන් දැන් හිතන්න දැන් අපි අනිශ්චිතව හිත පවත්වන්න උත්සාහවත් වෙද්දී ඉතින් එතකොට හිතන්න අපි ඔන්න එක පාඩම මාක් හරි අතීතයේ වෙච්ච දේක් මතක් වෙලා ඉතින් ආ ඒක ඒක මම තමයි කරේ මම තමයි ඒක හරියටම කරේ කියලා ඔන්න එකක් එනවා දැන් එතනත් ඇවිල්ලා තියෙන්නේ මෝහයක් තමයි ආයෙත් හිත ගිහිල්ලා සත්පුජ්‍යල සංඥාවක් හදාගත්තා මම මේක හදාගත්තා අවිද්‍යා අනුසයක් තමයි ඉතින් එතෙන්දී ඉදිරිපත් උනේ. සක්‍රිය උනේ. ඉතින් ඒක අපි දකින්න ඕනේ. ඒතර ආ මේ මෝහය තමයි දැන් මේ වැඩ කරන්නේ කියලා. කළා ඉතනින් හිත ඉවත් කරගන්න ඕනේ. නැත්නම් ඒකට උල්පන්දන් නොදී ඉන්න ඕනේ. ඒ අයි මේකින් මයින් මේකින් කියන එකෙන් හිත ගලව ගන්න ඕනේ. ඒ කියන්නේ අහංකාර මමංකාර කියන ඒවායින් හිත ඉවත් කරගන්න ඕනේ. ඉතින් එතකොට මේ අනිශ්චිත භවක හිත පවත්වනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. අපි විපස්සනාවක් නොවඩා ඉන්නවා කියලා. දැන් ඇත්තටම මේ අනිශ්චිතභාවය කැඩෙන්නේ කොහොමද? තවදුරටත් මේක මේක නිකන් විසිරෙන්නේ කොහොමද? නැත්නම් මේ අනිශ්චිතභාවට හානි වෙන්නේ කොහොමද කියන එක අනුව තමයි කෙලස් ටික හඳුනගන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ. ආයික බොහොම සතුටුයි ස්වාමීන් වහන්සේ අහන්න දැන් අර ඔබ වහන්සේ දැන් දේශනා කළානේ දැන් අනිශ්චිත ඔය ඉන්නවා කියන්නේ විදර්ශනා නොකරන එකක් නෙමෙයි කියලා. ඒ ප්‍රශ්නේ තමයි හුඟක් වෙලාවට මුලින්දලම තියුනේ දැන් මේ අනිශ්චිත කියන්නේ මොකක්ද කියන එක. මොකද අනිශ්චිත කියලා මට නම් හිතෙන්නේ දැන් ඔය හුඟක් දුරට කෙලෙස් ප්‍රහාණය කරපු ආර්යන වහන්සේ කෙනෙක්ගේ මිසක් නැත්තම් ඔය අනිශ්චිත කියලා හිතුවට හුඟක් අයට මෝහය තියෙනවනේ දැන් මේකේ මොකද්ද මේ මෙතන පංච උපාදානස්කන්ධය තමන් කියලා ගන්නකොටම එතන මෝහය කොහොමද තියෙනවනේ මේ අර ආරණ වහන්සේ කෙනෙක් නෙමෙයි නා ආරණ වහන්සේ කෙනෙකුට නම් මුල උනත් මුල හරියේදී එහෙම අර ඔබ වහන්සේ කිව්වා වගේ දැන් අර කෙනෙක් හදන වෙලාවට ඒ මොහේ තියෙනවනේ. හ්ම්. ඔව්. එතකොට ඔය අනිශ්චිතභාවය දිගට මේ මේ මේ මොකද්ද මේ අනිශ්චිතභාවයේ කෙනෙක් ඒ කියන්නේ මාර්ගඵලයක් නොලබා ඔය ධාන වලින් විතරක් පවත්ගෙන යනවා කියන එක එච්චර මේ නෑ මෙතන නෑ නෑ නෑ ඒක තමයි අනිශ්චිත භාවයක් ගැන කතා කරන්න බෑ සමත ධානවලදී. તો සමත ධාන එක මේක පටලවා ගන්න අවශ්‍ය නැහැ. සමත ධානවල හිතන්න පළවෙනි දෙවෙනි තුන හතර හොම ආකාසානංජන ඕවැය යද්දිපවා බුදුරජාන් වහන්සේ කියනවා තාමත් විඥානේ ඒ ඒ தත්ත්වය ඇසුරු කරනවා කියලා. ඒතර කියන්නේ නිශ්‍රයක් තියෙනවා, අසුරක් තියෙනවා, පතිත්‍ිත මට්ටමක් තියෙනවා. හැබැයි විපස්සනාවට අපි මේක ගලපනකොට විපස්සනාවේදී ඒක අඩු වෙවි අඩු වෙවි අනිශ්චිත වෙවි යන ගම තමයි තියෙන්නේ. මුලින් යම්සි නිශ්‍රයක් තිබුණා, අසුරක් තිබුණා, අරමුණක් තිබුණා. දැන් හැබැයි නුවණ දියුණු වෙවි, නුවණ දියුණු වෙවි නැත්තම් මෝහය තුනී වෙවි, දුරු වෙවි, ඡය වෙවි යන ගමනේ අනිශ්චිත භාවය තමයි තව තව වැඩි වෙවි වැඩි වෙවි යන්නේ. සප් මං කියන්නේ විපස්සනා ධ්‍යානවලදී. ආයි ඔව් ස්වාමීන් වහන්සේ එතකොට ඒ වුණාට මගේ ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ මාර්ගඵලයක් නැත් ලැබක නැති කෙනෙකුට අනිශ්චිතභාවයේ අනිශ්චිතභාවයේ පොඩක් වෙලා හරි ඉන්න පුළුවන්ද කියන එකේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ආ ඒක තමයි. ඒක ඒක දැන් මෙහෙමයි. අපි මතකයි අර මතකද උපාදාන මේ උද්දේශ විභංග සූත්‍රය ගැන සාකච්ඡා කළා. උද්දේශ විභංග සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අනුපාදා පරිතස්සනා කියලා අවස්ථාවකුත් ඊළඟට අනුපාදා අපරිතස්සනා කියලා අවස්ථාවකුත්. ඊළඟට අනුපාදා පරිතස්සනා. ඔය අනුපාදා පරිතස්සනා කියලා කියන කියන අවස්ථාවේදී කියන්නේ හිත ලොකුවට උපාදානයක් කරලා නැහැ. හැබැයි තාම හිතේ සලිත වීමක් තියෙනවා. නිකන් ඇජිටේෂන් එකක් තියෙනවා. හිතට ඉන්න බෑ මේ විදියට. උපාදානයන්ගෙන් හිත මිදුනට මේ මිදිච්ච தත්ත්වය තුළ පවත්ව ගන්න විදිහක් නැහැ. මොකද ඇජිටේෂන් එකක් තියෙනවා හිත නිකන් සැලෙනවා. හරියට නිකන් මාළුවෙක් ගොඩ දාලා වගේ නිකන් සැලෙන ගතිය තියෙනවා. මොකද මේ අර අරමුණක් ඇසුරු කර කර හිටපු හිත දැන් නිකන් ගොඩ දැම්මා. අරමුණක් ඇසුරේ ඉන්න බැරි තත්ත්වයකට පත් කළා. හැබැයි එතන ඉන්න බෑ. ආ සලිත වෙනවා. ඉතින් ඒකට ඒකට හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ විෂය ආකාර සක්කාය දිට්ඨිය. අපි ගාව සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඒකට මේ අනිශ්චිත බව පවත්වන්න බෑ. මොකද එයාට යම්කිසි යම්කිසි පිහිටක් අවශ්‍යයි. යම්කිසි තැනක් අවශ්‍යයි යාට ජීවත් වෙන්න. කෙනෙක් අවශ්‍යයි ජීවත් වෙන්න. මමෙක් අවශ්‍යයි ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා ඔන්න ඇජිටේෂන් එකක් එනවා. ඒ නිසා සලිත වීමක්, පරිතස්සනාවක් තමයි එන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවනි මට්ටමක් පෙන්නනවා අනුපාදා අපරිතස්සනාව. උපාදාන කිසිවක් කරන්නේ ඒ වගේම හිතේ කිසි පරිතස්සනාවක් ඇත්තෙත් නැහැ. කිසිම ඇජිටේෂන් එකක් ඇත්තෙත් නැහැ. එයා එතන සැහැල්ලුවෙන් ඉන්නවා. එතන පෙන්වන්නේ මේ සක්කාය දිට්ඨිය ගිලිහිච්ච අවස්ථාව. ඉතින් එතකොට අපිට උපාදාන නොකර ඉන්න පුළුවන්ද වැඩි වෙලාවක් සැහැල්ලුවෙන් කෙනෙක් පුජ්‍යලයක් හදන්න නැතිව කියන එක ඉතින් අපි අපිම බලන්න වෙනවා. ඉතින් එතකොට මාර්ගඵලයක් ලැබිලාද මේ උපාදාන නැතුව ඉන්නේ? උපාදාන නැති වුණ ගමන් ආයෙත් හිත වැටෙනවද, සැලිත වෙනවද, නිකන් තිකැස්සෙනවද, බය වෙනවද? මේ ඔක්කොම අනුසාරයෙන් තමයි අපිට තීරණය කරන්න වෙන්නේ මොකක්ද මේ යන හරිය කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට උපාදානයක් පළවෙනි අවස්ථාවටම උපාදානයක් නැති වුණා, සක්කාය දිට්ඨිය නැති වුණා කියන්නේ ඉතින් මාර්ගඵලයක් ලැබුවා කියන එකනේ. ඒක තමයි. උපාදානයක් නැති වෙච්ච පමණින් ඒක තමයි මම දැනුත් කිව්වේ. උපාදානයක් නැති වෙච්ච පමණින් කියන්න බෑ මාර්ගඵලයක් ලැබුවා කියලා. ඒක ඒක තුල තව තව තහවුරු වෙලා ඒ හක්කාය දිට්ඨිය දුරු කරගෙන එහෙම ඉන්න අවස්ථාවකදී වෙන සමායට වැඩේ වෙන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං වාසේ. හොඳයි හොඳයි. ධර්මාභෝධය සඳහා මේ පින හේතු වේවා. හොඳයි හොඳයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපේ පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. එමනම් අද මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සුළු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා